අපේ දහම් සේවනයේ ස්වාමීන් වහන්සේ අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ කාලය ටිකක් අඩු වුණත් පුංචි අදහසක් එදා කරපු ටිකට එකතු කරන්න කැමැතියි. හැම කෙනෙක්ම අපි මේ උත්සාහ කරන්නේ යම්කිසි පාරමී ශක්තියක් ගොඩනගාගෙන ඒ පාරමී බලයන්, ඒ පාරමී ශක්තියින් දියුණු කරගන්න වෙන කිසි දෙයකට නෙවෙයි අපේ පාරමී ශක්තිය අපිට වැඩෙන්න ඕනේ. එකම දේ සසර දුකින් සදාහාටම නිවීම පිණිස. අන්න ඒ කාරණාවට ගොනු වෙන පිරිසට තමයි ඇත්තටම පාරමී පුරනවා කියලා කියන්න පුළුවන්. එතකන් අනිත් මොන දක්ෂතාවලට මේවා කරත් ඒවා පාරමී කොටසට අයිති වෙන්න විදිහක් නැව පුද්ගල ප්‍රතිරූපයන්ට තමයි ලකුණු වැටෙන්නේ. මේ සරලවම කතා කරන්න ධර්ම කොටස් ග්‍රහ කරනවා වෙනුවට. ඉතින් අපිට මේ මෙහෙම ස්වභාවයකට සාකච්ඡා විවරණය වෙන ධර්ම සාකච්ඡා අතර අපි දකින ඊතරම් ඵලදායී ධර්ම සාකච්ඡා අපිට මුණ ගැහෙනවා අඩුයි. ඒ නිසා මම මේ අදහස ඉදිරිපත් කරන්නේ මේ ඉන්න හැම කෙනෙක්ම දිගින් දිගට දිගින් දිගට මේ කතා වැඩපිළිවෙලක් ඉස්සරහට අරන් යනවා කියන එකට වඩා අපේ ස්වාමීන් වහන්සේගෙන් අපි වඩාත් ඵලදායී ප්‍රයෝජනයක් ලබා ගැනීම පිණිස මාර්ගඥානයට පැමිණීම පිණිස අපිට ඵල ගැන කතා කරලා අපි මං අහවල් ඵලයේ කියන එක නෙමෙයි මෙතන හපං කරන්නේ. මාර්ගයේ පිරිසිදු කරගෙන මාර්ගයට අනුගත වෙනවද ආයේ ඵලය ගැන සැක කරන්න දෙයක් එතන ඉතුරු වෙන්නේ. ඒ නිසා මාර්ගයම පැහැදිලි කරගන්න බැරි වෙන්නේ අපිට පාරමී ශක්ති ගොඩ නැගිලා නැත්නම් උඩ. එතකොට මාර්ග ඥානයකට අපි සමීප නොවෙන්න හේතුව පාරමී පිරුණු ප්‍රමාණය අපි ඒක දරාගෙන ඇවිල්ලා නැහැ. ඒ ක්‍රමයට ඇවිල්ලා නැහැ. දැනුම තියෙන්නත් පුළුවන්. විග්‍රහ කර ගැනීම තියෙන්නත් පුළුවන්. එක එක්කෙනාගේ පුද්ගලික අර්ථකතන අපේ ස්වාමීන් වහන්සේ තියෙන්නත් පුළුවන්. එහෙමයි. එතකොට දැන් අපිට පේනවා මේ මෑත යුගයේ ඉඳලා හරියට පුද්ගලික අර්ථකතන ගොඩාක් එනවා. ඒවා මේ සම්බුද්ධ ශාසනයේ ඉක්මනින්ම නිකන් සම්බුද්ධ ශාසනයෙන් කිසිම වැඩක් නැහැ වගේ කතන්දර ටිකක් තමයි ඒගොල්ලන්ගේ මේ මේ බුද්ධ ශාසනික කතාව හැටියට කියවෙන්නේ. හරිම දුකයි ස්වාමීන් වහන්සේ. මෙච්චර කල් මෙච්චර කල් ගත කළේ අපරාධනේ. අපරාධ කියන අදහස වගේ දෙන්න හදනවා මේ සමහර අය මේ හිත දිහා ওই බලාන ඉන්න මේ මේ ඔය ඌවා වඩලා වඩ වඩා ඉඳලා වැඩන්නේ කියලා. අර නිකන් මේ සතිපට්ඨාන ධර්මයට හරීම ගැරහීමක් කරනවා. එතකොට සතිපට්ඨාන ධර්මය කිව්වම තනි එකක් නෙමෙයිනේ සතර සතිපට්ඨානයක් මේකේ තියෙන්නේ. එතකොට එහෙම කරන්ඩ පුළුවන් අය ඉන්නවා නම් ඒ අය බුදුරජාණන් වහන්සේගේ කාලෙදී බුද්ධ ශාසනය තුලදී ඒ ක්‍රමයටයි යන්නේ. සද්ධාවයි මූලික වෙන්නේ යාලට. ඒ කියන්නේ බුදුරු බුදු කෙනෙක් මුණ ගැහෙන තැනේදී බුදුරජාණන්සේ මෙහෙමයි මෙහෙමයි කියලා කියනකොට ඒක ස්වාමීන් වහන්සේ කිසිම ආය සැක සංකා මොකක්වත් නැති වෙන විදිහටම ඒ සද්ධාව පිහිටන උපරිමෙන්ම. ඒ සද්ධා උපරිමම පිහිටන තැන කොතන කොච්චරද කියන්නේ ඒක අස්සේ ප්‍රඥාව වැඩිලා. ඒකට තමයි මගේ පාරමී ශක්තිය එන්න ඕනේ. එහෙම පාරමී ශක්තියත් පිළිවෙලකට ගෙනල්ලා පුරාගෙන ඇවිල්ලා නැහැ. හැබැයි අපි මේ ඉගෙනගත්තු දැනුම් ටික විතරක් තියාගෙන ඒ දැනුමට අපේ තර්කානුකූල ක්‍රමවේදවලින් තර්කානුකූල චින්තනයෙන් එකකේව හිතලා හදාගන්න. ඒ හිතන චින්තන රටාව හරියටම අවබෝධය කියන්න අපිට බෑ. අවබෝධය කියන එක නිකං ඇති වෙන්නේ නෑනේ. නිකම්ම නිකං ඔහේ අවබෝධය කියලා අපි මුකුත් නොදැනෙන තැනකට හිස්සිච්ච තැනකට මම මේ නිවීමෙන් ඉන්නේ මං ඔය ඔය කවිස්සෙන්නේ මං වඩන්නේ මට වාදතරන්නේ. එහෙම කියන මේ හිස් බව නෙවෙයි අවබෝධය. නිවීමක් තියෙනවා. නිවෙන්න බෑ ඔය හිස් වෙනවා මිසක වෙන තැන්වල අවබෝධයේ පරිපූර්ණ වෙන තැන තමයි නිවෙන්නේ. ස්වාමීන් මගේ මේ තේරුම් ගැනීමත් මොනවා හරි දෝෂයක් තියෙනවා නම් අපේ ස්වාමීන් වහන්සේ සම්පූර්ණයෙන්ම මාව විවේචනය කරන්න ඕනේ. ඒක තමයි මගේ බලාපොරොත්තු. මම මේක අදහස් දක්වන්නේ මම කතා කරන්නේ මගේ තුලින් අඩුපාඩුවක් මට හොයාගන්න තියෙන තැනක් වේ නම් ඒක සුදුස්සෙක් ළඟ විවෘත කිරීම තුලයි අපිට ඇත්තටම අවශ්‍ය උපදේශය ලැබෙන්නේ කියන අදහසිනුයි අපේ සවනංශ මම මේ පැහැදිලි කරගන්නේ. ඉතින් ඒ නිසා මේ චතුරාර්ය සත්‍ය අවබෝධය කියන එක පරිපූර්ණ ඇති වෙනවා නම් ඒක ඇති වෙන්නේ ප්‍රඥාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරනකොටනේ. දැන් අපි අපිට සාමාන්‍ය දැනුමින් අපිට විග්‍රහ කරන්න පුළුවන් චින්තනයෙන් එක එක හිත හිත හිතා හිත හිතා හදාගන්න දැනුමට හරි මොනවා හරි ඒ තර්කානුකූලව එකතු කරලා මොනවා හරි දැනුමක් හදාගන්න බැරි කමක් නැහැ. එක පැහැදිලි බවකුත් තියෙන්න්න පුළුවන් සූත්‍ර දැනමකුත් තියෙන්න්න පුළුවන්. ඒ වනාට ස්වාමීන් වහන්ස මට තේරෙන්නේ ඒ දැනුම නැති කෙනෙ පිරිනුවම් පහන්න පුළුවන්. ලොකුවට දැනුමක් නොවනට දැනුමක් හැටියට කියාගණ්ඩ බැරිවෙන කතාවක හිටියට සරලව දැනිච්ච අදහසක් තියෙනවා දැන් අස්සජී මහරහතන් වහන්සේ ගින් ඇහුහාම ඔබහන්සේකින් දුරන් ප්‍රසන්නයි ඔබ වහන්සේ හරිම සාන්තයි. ඔබ වහන්සේගේ සාස්ත්‍රුන් වහන්සේ කවුද? ඒ සාස්ත්‍රුන් වහන්සේගේ වාදයේ මොන වගේ අදහසක්ද ඉදිරිපත් කරන්න උන්වහන්සේ කියලා ඇහුවාම අනේ මම නම් අලුතෙන් පැවිදිච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. මං එච්චරටම විස්තර කියන්න දන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ මේ මේ විදිහ අදහසක් තමයි කියන්නේ කියලා ඒ ධම්මා හේතුපබවා ගාතාව කියනවා. එතකොට ඒක අහගෙන ඉන්න අපේ උපතිස්ස පරිබ්‍රාජකෙක් හිටියේ ඒ වෙලාවේ හිටියේ පැවිදිලත් නැහැ. සෝතාපට්ටි ඵලයේ පිහිටන. එතකොට ඒ තරම් ලස්සන සුන්දර ධර්ම සාකච්ඡාවක් අද අපේ තලවල සිද්ධ වෙනවා අඩුයි පිස්වන්නන්ස. දැනුම එහාට ගන්නවා මෙහාට ගන්නවා දැනුම හට බෙදා ගන්නවා මෙහාට බෙදා ගන්නවා. මට හිතෙන්නේ තව ඉස්සරට තවත් වැඩි මේ ක්‍රමය. ඒ කියන්නේ මේ පිරිහගෙන යන යුගයක් වෙනකොට ප්‍රඥාව දියුණු වෙනවා වෙනකොට ප්‍රඥාවෙන් පිරිහෙනවා. මොකෙන් දිනුනොත් වැඩක් නැහැ ස්වාමීන් වහන්සේ ප්‍රඥාවෙන් පිරිහුන කෙනෙක්. ඒ නිසා ප්‍රඥාව තමයි වටිනාම දේ අපිට ගොනු කරලා ගන්න පුළුවන් ද ශක්තිය දෙන්නේ. ප්‍රඥාවෙන් දකින ලෝකයේ තුල තමයි අපිට ඥාන සංප්‍රයුක්ත කුසල් රැස්වීම තියෙන්නේ. ඒ ඥාන සංප්‍රයුක්ත බව තුල තමයි අපිට පාරමිතා පිරෙන්නේ. මම මේ සරලව සංක්ෂිප්ත කරගත්තු ටික අපේ ස්වාමීන් වහන්සේ ඉතින් ඒ නිසා අපි හැමෝම උත්සාහවත් වෙමු සබුද්ධික වෙමු සපඤ්ඤ කියන තලයට එකතු වෙන්න උත්සාහයක් ගන්න මේ චිත්තං පඤ්ඤංච භාවයන් හොඳට සිතත් භාවිතයට ගන්න ඕන ඒ කියන්නේ ඒක සමාචිත්ත සමාධිය වඩා ගන්න ඊගාවට ප්‍රඥාව භාවිතයට ගන්නවා කියන්නේ විදර්ශනා ප්‍රඥාව මම හන්නේ ඒ අදහසක තියෙන්නේ ඒ කටයුත්තට යොමු වෙනවා ඒ තුල ඇති වෙන නිවීම අපිට ඕන තලයක ඕන තැනක මිනිස්සු අතරේ සත්වයෝ අතරේ ගැටුම්කාරී පරිසර නම් උදා වෙන්නේ කියලා අපි ස්වන්ස මට දැනෙන්නේ. ඒක අවශ්‍ය දැනට දැන් අපි අපි අපි තන්නේ වෙලා කියන අදහසේ ඉන්න ඕනේ නැහැ. එහෙම අවංක වෙලා එහෙම ਸਰව සාධාරණ විදිහට අපි මේ කටයුත්තේ අවංක භාවයකින් මේ සම්බුද්ධ ශාසනය යනවා නම් එවන් අය හඳුනා ගන්න දිව්‍ය තලයක් බ්‍රහ්ම තලයක් ඉහලින් වැඩ සිටිනා බව මේ සම්බුද්ධ ශාසනය පවතින මේ ධර්මත් දීපයට ආවේනික ලක්ෂණයක් එක. එනිසා ඒගොල්ල තුළින් සුරක්ෂිත කරන්නත් ඒගොල්ල සුරක්ෂිත කරන්න කියලා අපිට ඒගොල්ලන්ට බයින මිනිස්සු සුරක්ෂිත කරන්න කොහෙත් බැඳිලා නැහැ. අපිට මේක ධර්මතා පුරවන ධර්මතාවයකට අනුගත වෙන පිරිස රකින්න දැන් අර අපිට මේ අනිත් අය වැඩක් නැහැ. කාම්භෝගී ගිහියෝ වැඩක් නැහැ. ඔබ වහන්සේලා මේ සොරසිතකට මේපත් වෙන්න එපා මේකෙදී. කියලා අර අර සුවඳ ආග්‍රහණය කරපු භික්ෂුවට අනුග්‍රහ කරනවා වගේ හැමදාම ගෙන්න ගන්න පුළුවන් කියන කතාව නෙමෙයි. අවශ්‍ය තැන අවශ්‍ය අනුග්‍රහය සිද්ධ වෙයි අපිට තේරෙන්නේ නැති වෙයි සමහර දෙවි බ්‍රහ්ම පිරිසකගේ අනුග්‍රහය අපිට ලැබුණද කියලා. මට මට විශ්වාසයි ස්වාමීන් වහන්සේ. පෙනීමට ආවේ නැති වුණාට යම් වූ අනුග්‍රහයක් නොකරනවා නම් වෙන්න බෑ. ඒ නිසා ඒ ඒ දිව්‍ය බ්‍රහ්ම තලවල ඉඳලම අපිට මේ ආර්ය මාර්ගයට උදව් උපකාර කෙරෙන ආර්ය උත්තමයෝ ඒ තලවලයි හරියට නම් දැන් මේ වෙනකොට වැඩ ඉන්නේ. දැන් බ්‍රහ්ම තලවල ආර්ය උත්තමයෝ ඒ ඒ බ්‍රහ්ම තලවල ඒ සුගති සම්පත්වල රැඳෙමින් ඉන්න අය යම් කිසි කෙනෙක් තණ්හාව ප්‍රහාණය කරන ආර්ය නිවන අගය කරන වටිනාකමක් එක අඳුනා ගන්න. නිකම් බොරුවට වටිනවා වටිනවා කියලා කයිවාරු නෙවෙයි මම මේ අදහස් කරන්නේ. අදවතිම්ම ඒ නිවන පැත්තට නැමිච්ච බව. ඒ නිවීම සැනසීමට ඇලිච්ච බව. තණ්හා කියන්නේ ඒ ඒ උස්සන බව හඳුනා ගන්න බව. එතකොට ඒ වගේ ස්වාමීන් වහන්සේ අපිට දිව්‍ය බ්‍රහ්ම තලවලත් සහයෝගයේ අනුග්‍රහය, කල්යාණ ශක්තිය රැගෙන මම හිතනවා අපිට මේ නිවන දක්වා යන්න පාරක් තමයි අපේ ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම සාකච්ඡා තුළ මට නම් විවෘත වෙනවා දැනෙන්නේ. පුංචි කාලෙදි චූටි කාලෙදිම පොත් කියවද්දි රේණුකාණ චන්දිමල ස්වාමීන් වහන්සේගේ පොතපතෙන් මට දැනුනේ උන් ඔය සුන්දර නිවීමක හැඟීම. ඒ නිසයි මම පැවිදි වුණේ. එතකොට ඒ පැවිදි වෙච්ච ජීවිතයේ ඔබ වහන්සේගේ මේ ධර්ම සාකච්ඡා තුළින් මට ගොඩක් අර්ථවත්ව දැනෙනවා. ඉතින් ඒ සාකච්ඡා අපි බොඳ කරගන්න නැතුව අපේ පින්නතුනේ අපේ ස්වාමින් වහන්සේත් එක්ක හැමෝම අපිට හැමදාම වැජබෙන්න නෙමෙයි මේ කවුරුවත් මේ කරන්නේ. මම දන්නවා අපේ ස්වාමීන් වහන්සේට සුද්ධවන්ත විදිහට හරි පිරිසිදු චේතනාවක වැඩ කරනවා. කිසිම ලාභ ප්‍රයෝජනවත් ජනප්‍රියත්වයක් හඳුනා ගන්න උත්සාහ කරනවා වෙනුවට උන්වහන්සේ ඵලදායි ප්‍රයෝජනයක් මිනිසුන්ට දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා අපේ ස්වාමීන් වහන්සේත් එක්ක යහපත්ම යහපත් වැඩක් කරගන්න යුගය සූදානමින් සිටිනවා කියලායි මට දැනෙන්නේ. සම්බුද්ධ ශාසනය අර කාලේ බෑ මේ කාලේ බෑ කියලා ඒ කාලෙට ගැට ගහන්න මේක අයිතියක් නැහැ. අකාලික කියන්නේ වෙන සිද්ධියක් ඒක. අකාලිකයි කියන්නේ ඕන කාලෙක පුළුවන් කියන එකටත් නෙවෙයි. අකාලිකයි කියන්නේ මේ කාලේ බෑ කියන එකටත් නෙවෙයි. ඔක කාලෙට ගැට ගහන්න බෑ කියන එක තියෙනවා. ඒක ඇවිල්ලා මාර්ග චිත්තේ යම් තල යම් වෙලාවක යම් විදියකින් වැඩෙනවද ඊළඟ චිත්තේ ඵල චිත්තය. ඒ දෙක අතර කාලයක් නැති නිසාවෙන් අකාලිකයි කියන්නේ. ඒක තේරුම් ගන්න බැරිකමට අපි අපේ පණ්ඩිත්ය හරි මොකක් හරි විචිත්‍රත්වය හරි ධර්ම කතිකත්වය හරි කියලා ගැටපුට ගැට ගහලා දුන්නාම දෙන්නේ බොරුවක්. ඒකෙන් නොමග යනවා. එනිසා ඔබ වහන්සේටත් ස්වාමීනි මටත් මිනිසුන් නොමග යැවීමේ අයිතිය නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුලින් හම්බෙන්නේ. ඒක නිසා අපි ඇත්ත යුක්තිය සාධාරණත්වයේ කතා කළ යුතුයි. ඒ නිසා අවසරයි අපි ස්වාමීන් වහන්සේ මගේ වැරදි අදහසක් මොනවා හරි දෙයක් ඔබ වහන්සේ දුටුවා නම් මට පෙන්වා දෙනවෙන් ඉතාම යටහත් පහත් කාර්මිකව ඉල්ලා සිටින සයනස අවසරයි. නෑ ඉතින් අදහස් ටිකේ මොකොත් අඩපාඩුවක් නෑ අපේ හඳුරන්ගේ චිත්ත ප්‍රසාදය සහ මේ වැඩසටහන පිළිබඳව තියෙන ඇගීම ඒ වගේම ඒවායින් ප්‍රයෝජන ගත යුතු ආකාරය ඉතින් ඒවා අපි අගය කරනවා. ඉතින් අපේ හඳුරන්ගේ අදහස් දැක්වීමත් ගොඩක් හැමදිනාටම ප්‍රයෝජනවත් කියලා මම හිතනවා.